අපේ බුදුහාමුදුරුවෝ හතරවෙනි කොටස. පසුගිය කොටස්වල සඳහන් වුණේ අප මහා බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සුමේද තවසානන්ව සිට බුදුබව පැතීම නියත විවරණ සඳහා පූර්ණ කළ යුතු අෂ්ටධර්ම සහ නියත විවරණ ලැබීමතෙක් සිදු වූ කතා පුවතයි. අද එතැන් සිට. මාගේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් හට නමස්කාර වේවා. සාධු සාධු සාධු. පසුගිය කොටස්වල පංච අභිඥා සහ අෂ්ට සමාපatti ගැන සඳහන් වුණා. මුලින්ම ඒ ගැන කෙටි සටහනක් තියන්නට සිත් වුණා. මේ ගැන සඳහන් වුණේ අපේ බුදුහාමුදුරුවෝ නමවෙනි කොටසෙහි. දීපංකර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන කල්හි අප මහා බෝසතාණෝ වන සුමේධ තාපසයන් අෂ්ට සමාපatti සහ පංච අභිඥා බල ලබාගෙන සමවත් සුවයෙන් කල්ගත කරනු ලැබුවා. පංච අභිඥා පංච අභිඥා කියන මාතෘකාව ටිකක් විවාදාත්මකයි. මේ තමයි රටේ පිළිගත් ගෞරවනීය භික්‍ෂූන් වහන්සේලා පිළිගත් ක්‍රමය. ඉර්ධි විද අභිඥා. අහසින් යාම දිය සුළං ආදිය ඇති කිරීම නොපෙනී සිටීම ජලය මතුපිටින් ගමන් කිරීම සහ නොයෙක් දේ මැවීම. දිව්‍ය ශ්‍රෝත අභිඥා මිනිස් කනට නොඇසෙන සියුම් ශබ්ද, දුර ඇති ශබ්ද, දෙවියන් ඇතුළු අනෙකුත් අමනුෂ්‍ය ශබ්ද ඇසීම. පරචිත්ත විජානන අභිඥා. අන්‍යයන්ගේ සිත් දැන ගැනීමට හැකිවීම. పూర్වේ නිවාසානුස්මෘති අභිඥා. පෙර ආත්ම භාවයන් දැන ගැනීමට සමත් නුවණ. දිව්‍ය චක්ෂු අභිඥා. මිනිස් ඇසට නොපෙනෙන රූපද ගස් ගල් පාරවල් බැමි විනිවිද දැකීම. අෂ්ට සමාපatti කියලා කියන්නේ රූපාවචර ධාන සතර සහ අරූපාවචර ධාන සතරටයි. ඒ කියන්නේ පළවෙනි ධානය, දෙවන ධානය, තුන්වන ධානය, හතරවන ධානය, ආකාසානංචායතනය විඤ්ඥානංචායතනය ආකින්චඥායතනය සහ නේම සංඥා නා සංඥායතනයයි. අභිනීහාරය අනියත විවරණ පූරණය කරමින් පැමිණි බෝසත්වරයකු විසින් ප්‍රථමයෙන් ලබන නියත විවරණය නොහොත් මංගල නියත විවරණය අබිනිහාරය යනුවෙන් හඳුන්වනු ලබනවා. එය ආශ්චර්යජනක තවත් අපූරු මොහොතක්. එක් බුදුවරයෙකු තම අභිලාෂය සමෘද්ධිමත් කොට මංගල චාරිකාවේ වඩිමින් අවසන් ආත්මභාවය මෙලෙස සනිටුහන් කරද්දී තවත් මතුබුදුවරයෙකු තවත් දීර්ඝ ගමනාන්තයක් සඳහා පෙරුම් පුරනවා. සුමේද තවසානන්ගේ හිස පාමුල සිටිමින් දීපංකර බුදුපියාණන් වහන්සේ මෙලෙස යළිත් ඒ සාර ලක්ෂයක් වූ රහතන් වහන්සේලා ඇතුළු දෙව් බඹුන් මිනිසුන් අමතන්නට වුණා. එවැනි විශාල පිරිසකට ඇසෙනසේ අමතන්න බුදුවරයෙකුට ඇරෙන්න වෙන යම් කෙනෙකුට බෑ. පස්සත ඉමං තාපසං ජටිලං උග්ග තාපනං අපරිමේය ඊතෝ කප්ප බුද්ධෝ ලෝකෝ භවිස්සති යනුවෙන් මේ මා ඉදිරියේ වන්ද නමස්කාර කරමින් බිම වැතිර සිටින්නා වූ ජටාධාරමේ මහා පුරුෂයා ලෙස බලන්න. මොහු මෙයින් සාරාසංඛ්‍ය කල්පලක්ෂයකින් පසුව ගෞතම නමින් සම්මා සම්බුදු වීමට නියමිතයි. ඒ ගෞතම තථාගත තෙම ඒ දිනෙහි මනරම් කිඹුල්වත්පුරයෙන්ම ප්‍රධාන වීරයේද කොට දුෂ්කර ක්‍රියාවද කොට අජපල් නුගරුක මුලහිඳ එහිදී කිරිබතද පිළිගෙන නේරංජනා ගංගාව සමීපයට එළඹෙනවා. නැවත ජිනරාජතෙම නේරංජනා ගංතෙරදී කිරිබත වළඳා දෙවියන් විසින් පිළියෙල කළ උතුම් මගින් ඇසුතු බෝමුල කරා පැමිණෙනවා. මහා යසස් ඇති ගෞතම නරශ්‍රේෂ්ඨ තෙම ඊට පසු උතුම් බෝමැඩ පැදුකුණු කොට ඇසතු ගස මුලදී බුදු බව අවබෝධ කොට ගනු ලබනවා. මුන්වහන්සේගේ මව මායා නම් වනවා. පියතෙම සුදවුන් නම් රජ කෙනෙක්. මෙතෙම ගෞතම නම් වනවා. කාමාදී ආසාව නැති රාගාදී කෙලෙස්ද නැති කල සංසුන් හිත් ඇති එකඟ වූ සිත් ඇති කෝලිතද උපතිස්සද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් ලබනවා. ආනන්ද නම් උපස්ථායක කෙනෙක් ගෞතමයන්ට උපස්ථාන කරනවා. කාම ආසාව නැති කළ සංහුන් සිත් ඇති එකඟ වූ සිත් ඇති කේමාද උත්පල වන්නාද යන අග්‍රශාවිකා වූ දෙදෙනෙක් ලබනවා. ඒ භාග්‍යවත්හුගේ බෝධිය ඇසතුරුකයයි කියනු ලබනවා. චිත්තද හත්තාලවකද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් ලබනවා. නන්ද මාතාද උත්තරාද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද ලබනවා. දහසක් සක්වල දෙව්බඹුන්ද පරිවාරකොට පැමිණි ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ද අසම වූ මහර්ෂී වූ දිවකුරු බුදුරදුන්ගේ මේ විවරණය අසා සතුටු සිත් ඇතිව මේ තවත් බුද්ධාංකුරයක් යැයි කියා මහත් වූ ප්‍රීතිඝෝෂා කරන්නට වුණා. අත්පොලසන් දෙන්නට වුණා. මහත් වූ සාධකාරයෙන් දසදහසක් සක්වලම රැව් පිළිරැව් දුන්නා. දෙවුන් බඹුන් මිනිසුන් මෙලෙස සිතන්නට වුණා. යම් හේකින් අපහට මේ ශාසනයේදී මගඵල නිවන් අවබෝධ කර ගැනීමට නොහැකි වූහොත් අනාගතයේ මේ ගෞතම බුද්ධ ශාසනයේ හෝ මගඵල ලැබිය හැකියි. ඒ මේ වගේ දෙයක්. ගංගාවකින් එතරවීමට යන මිනිසුන් සමූහයකට යම් තොටුපොලක් මගහැරුණේද. ඊට පසුව ආසන්නයේම හමුවන තොටුපොලෙන් එගොඩවීමට හදනවා වගේ දෙයක්. දීපංකර බුදුරජාණන් වහන්සේ මෙලෙස බෝසතාණන් වහන්සේගේ ගුණවර්ණනා කොට නියත විවරණ ලබාදී මල් අටමිටකින් පුදා පැදකුණු කොට නැවත රම්ම නුවර දක්වා වඩින්නට දකුණු ශ්‍රීපාදය ඔසවනු ලැබුවා. ඒ එක්කම මහා සාධකාරයක් දසත පැතිර ගියා. දීපංකර බුදුරජාණන් අනුව යමින් ඒ සාරලක්ෂයක් වූ රහතන් වහන්සේලාද මිනිසුන්ද නාග ගන්ධර්වයෝද සුමේධ තවසානන්ට වැඳ නමස්කාර කරමින් පැදකුණු කොට පසුකොට ගියා. ඒ විතරක් නෙවෙයි. අහසෙහි රැස්ව සිටි කෝටි සංඛ්‍යාත දෙවිවරුනොත් වන්දනා කරමින් මල් විසුරුවන්නට වුණා. ඒ පුෂ්පයන්ගෙන් මුළු පරිසරයම වැසුණා. සුවඳවත් වුණා. බෝසත් ගමනක අසිරිය ඔබද මාද එදත් ඉන්නට ඇති. ඒත් අපිට තවම තොටුපොළ මුණ ගැසී නැහැ. මේ ඡණ්ඩ ඕගයෙන් එතර වීමට. ඒ දසබලධාරී දීපංකර බුදුරජාණන් වහන්සේ ලක්ෂ ගණනක් වූ රහතන් වහන්සේලා පිරිවරමින් රම්ම නගරවැසියන්ගේ පුද සත්කාර ලබමින් දෙවියන්ගේ අභිනන්දනයද ලබමින් සන්ධ්‍යා කාන්තිය වළඳන ලද උතුම් රන්ගිරි කුලක් මෙන් මල් සුවඳ සුවඳ සුණු සුවඳින් සුගන්ධවත් වූ දජපතාක නංවන ලද සිල් සුවඳ බැඳි හදෙන් ගුමුගුමු නද ගන්වන ලද දුමින් අඳුරු වූ දෙව්පුරයක් මෙන් යසශ්‍රීයෙන් ඔද වැඩුණු අති රමණීය රම්මනුවරට පිවිසෙන්නට වුණා. මෝහ අන්ධකාරය දුරලා ලක්ෂ සංඛ්‍යාත තරු පිරිවරා අඳුරු රාත්‍රිය එළිය කරන පුරා සඳක් මෙන් බුද්ධ දිවාකර යානෝ පැන වූ ආසනයේ වැඩ සිටියා. ඒ මහා සංඝරත්නයද තම තමනට පැන වූ ආසනවල අසුන් ගත්තා. ඒ රඹගම් නුවරැසි උපාසකවරු ශ්‍රද්ධාදී ගුණ අසදෘශ්‍ය සැප නිධාන වූ දාණය බුදුපාමොක් භික්සඟනට පිළිගන්වන්නට වුණා. එතන එසේ වෙමින් පවතිද්දී අප මහා බෝසතාණෝ සියල්ලන්ම නික්ම ගිය ඒ නිසල පරිසරයේ දෝරේ ගලා ගිය ඒ මහා මල් ගංගාව මත මාගේ පාරමී පරීක්ෂා කරමි යයි සිතමින් පර්යංකයෙන් හිඳගනු ලැබුවා. මෙය විවරණයෙන් පසු සෑම බුදුවරයෙකු විසින්ම අනුගමනය කරනු ලැබූ ධර්මතාවයක්. අහසෙහි සිටි දසදහසක් සක්වලින් පැමිණි දෙවිවරුන් – තවමත් ප්‍රීතිഘോഷා නගමින් මෙලෙස කියන්නට වුණා. මහා වීරයන් වහන්ස ඔබ වහන්සේ නියත වශයෙන්ම බුදු වෙනවා. බුදුවරුන්ගේ වචනය සත්‍යයි. නොපසුබස්නා වීරයෙන් උත්සාහ කරන්න. මේ ලෝක සත්වයන් මේ සංසාර දුකෙන් එතර කරනා බුද්ධ අංකුරයක්, පැලයක්, බීජයක් වන්න. මෙලෙසම නියත විවරණ ලැබ බුදු වූ බුදුවරුන් අප කොතකුත් දැක තිබෙනවා. ඔබ වහන්සේටත් ඒ ආශිර්වාදය අද ලැබුණා. සාදු සාදු සාදු. සුමේද තවසානන් මෙම දෙවුන් බමුන්ගේ ප්‍රීති වාක්‍ය අසා තව තවත් ප්‍රීතියෙන් පිනා ගොස් තවදුරටත් පිරිය යුතු දස පාරමී ධර්ම මෙනෙහි කරන්නට වුණා. පාරමිතා ප්‍රභේද. සාමාන්‍යයෙන් පාරමිතාව එකක් වුවත් පාරමිතාව උපපාරමිතාව පරමත්ත පාරමිතාව යනුවෙන් කොටස් තුනකට බෙදා වෙන්කොට දක්වනවා. ඒ ත්‍රිවිධ බෝධීන් හට අනුග්‍රහ දක්වන ආකාරය මත. මෙහි ඔබගේ අවබෝධය සඳහා දාන පාරමිතාව පමණක් ඒ තුන් ආකාරයට වැටෙන අයුරු මෙලෙස විස්තර කරනු ලබනවා. පුත්තදාර ධනාදී උපකරණ පරිච්ඡාගෝ දාන පාරමී අත්තනෝ අංග පරිච්ඡාගෝ දාන උපපාරමී අත්තනෝ ජීවිත පරිච්ඡාගෝ දාන පරමත්ත පාරමී 1 පාරමිතාව තමා රැස්කල ධනය වතුපිටි ඉඩකඩම් යාන වාහන ඇතුළු සියලු භාණ්ඩ උපකරණ මෙන්ම දරුදැරියන් අඹුවන් හරක බාන වැනි තමන් සතු සජීවී වස්තුන්ද පරිත්‍යාගය දාන පාරමිතාව නම් වනවා. දෙක උපපාරමිතාව ලේ මස් ඇස් හන් අත් පා ආදී තමාගේ ශරීරාවයව පරිත්‍යාගය දාන උපපාරමී නම් වනවා. දෙවන දාන පාරමිතාව යනු එහි තවත් තේරුමක්. 3. පරමත්ත පාරමිතාව අන් අයගේ යහපත වෙනුවෙන් තමාගේ ජීවිතය පරිත්‍යාග කිරීම දාන පරමත්ත පාරමී නම් වනවා. උසස් දාන පාරමිතාව යනු එහි තේරුමයි. ලෝතුරා සම්බෝධිය සහ පාරමිතා අනුග්‍රහය සාමාන්‍යයෙන් එකක් වූ දාන පාරමිතාව මෙසේ තුනකට බෙදා කියනුයේ ත්‍රිවිධ බෝධීන් හට අනුග්‍රහ වශයෙන්. ලෝතුරා බුදුබවට නොහොත් සම්මා සම්බුද්ධත්වයට පෙරුම්පුරණ බෝසතුන් විසින් දාන පාරමිතාව, දාන උපපාරමිතාව, දාන පරමත්ත පාරමිතාව යන මේ තුනම පිරිය යුතුය. ප්‍රත්‍යේක සම්බෝධිය නොහොත් පසේ බුදු බව සහ පාරමිතා අනුග්‍රහය. ප්‍රත්‍යේක සම්බෝධියට නොහොත් පසේ බුද්ධත්වයට පෙරම් පුරන බෝසතුන් විසින් දාන පාරමිතාව දාන උපපාරමිතාව යන දෙක පිරිය යුතුය. ශ්‍රාවක බෝධිය සහ පාරමිතා අනුග්‍රහය ශ්‍රාවක බෝධියට පෙරම් පුරන බෝසතුන් විසින් දාන පාරමිතාව පිරිය යුතුය. දාන පාරමිතා තුනම පිරිය හැකි තැනැත්තෝ ලෝතුරා බුදු බවට පැමිණෙති. පළමු වන දෙවන පාරමිතා දෙක පමණක් පිරිය හැකි තැනැත්තෝ පසේ බුදු බවට පැමිණිති. පළමු වන දාන පාරමිතාව පමණක් පිරිය හැකි තැනැත්තෝ ශ්‍රාවක බෝධියට පැමිණෙති. ශීල පාරමිතාදී ඉතිරි පාරමිතා නවයෙහි මේ ප්‍රභේදය කියන ලද පරිද්දෙන් සැලකිය යුතුය. Thank you. දස පාරමී. දාන පාරමිතාව, ශීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, පඤ්ඤා පාරමිතාව, විරිය පාරමිතාව, කන්ති පාරමිතාව, සච්ච පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව, මෙත්තා පාරමිතාව, උපේක්ඛා පාරමිතාව දැන් ඉහතින් දැක්වූ තුන් ආකාරයට මෙම දසපාරමිතා සම්මා සම්බුදුවරයෙකු විසින් වැඩිය යුතුයි. එවිට එය තිස් ආකාර වෙනවා. 1. දාන පාරමී 2. දාන උපපාරමී 3. දාන පරමත්ත පාරමී මේ ආකාරයෙන්ම ශීල පාරමී ශීල උපපාරමී, ශීල පරමත්ත පාරමී. නෙක්ඛම්ම පාරමී, නෙක්ඛම්ම උපපාරමී, නෙක්ඛම්ම පරමත්ත පාරමී. පඤ්ඤා පාරමී, පඤ්ඤා උපපාරමී, පඤ්ඤා පරමත්ත පාරමී. විරිය පාරමී, විරිය උපපාරමී, විරිය පරමත්ත පාරමී. කන්ති පාරමී කන්ති උපපාරමී කන්ති පරමත්ත පාරමී සච්ච පාරමී සච්ච උපපාරමී සච්ච පරමත්ත පාරමී අදිෂ්ඨාන පාරමී අදිෂ්ඨාන උපපාරමී අදිෂ්ඨාන පරමත්ත පාරමී මෙත්තා පාරමී මෙත්තා උපපාරමී මෙත්තා පරමත්ත පාරමී. උපේක්ඛා පාරමී, උපේක්ඛා උපපාරමී, උපේක්ඛා පරමත්ත පාරමී. දැන් සුමේධ තවසන් සැරසින්නේ මෙම කරුණු සමාධි සුවයට පිවිස නැවත නැවත මෙනෙහි කිරීමටයි. බුද්ධකාරක ධර්ම විමසීම සහ යළිත් දෙතිස් පෙර නිමිති පහළවීම. දීපංකර බුදුරජාණන් වහන්සේගේත් දෙවියන්ගේත් බ්‍රහ්මයන්ගේත් වචනයෙන් ඔදවැඩුණු අපමහා බෝසතාණන් වහන්සේ තව තවත් වීරය වඩමින් මෙසේද සිතන්නට වුණා. මම ධ්‍යාන සමාපatti විශේෂෙහි ප්‍රගුණයක් වෙමි. ෂඩ් අභිඥා ඥාන විශේෂෙහි පරතරට ගියේහි වෙමි. දසදහසක් ලෝක ධාතුවේ බුදු සසුනේ මා හා සමාන තවසෙකු නැත. 이르දි බලයෙන් අසම සමවෙමි. මම බද්ධ පර්යංකයෙන් වැඩ සිටිත්ම යම් පෙර නිමිති පහළ වේද අදත් ඒ නිමිති දක්නට ලැබේ. පෙර බෝසත්වරුන් පලක් බැඳ සිටි අවස්ථාවල සිදු වූ මෙකී සීලු දෑ අදද දක්නට ලැබේ. එම නිසා මම ඒකාන්තයෙන්ම බුදු බවට පත්වන්නාහුය. අප මහා බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජුන්ගේ සහ දසදහසක් සක්වල දෙවියන්ගේ වචන අසා වඩ වඩාත් උත්සාහවත් වෙමින් මෙලෙස සිතන්නට වුණා. බුදුවරයෝ සැබෑය බොරුය යන දෙපරිත් දෙකින් පවත්නා වචන නැති හේන් නොවෙනස් වචන ඇත්තාහ. නොනිස් වචන ඇත්තාහ. බුදුවරයන්ගේ බුරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි. යම්සේ අහසෙහි උඩ දැමූ ගල් කැටයක් ඒකාන්තයෙන් බිම වැටේද. එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒ කාන්තයෙන්ම මම බුදුවන්නෙමි. යම්සේ සියලු සත්වයන්ට මරණය ඒකාන්තයෙන් ඒකාකාරව පවතීද එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි. යම්සේ රාත්‍රිය අවසන් වූ කලෙහි හිරු නැගීම ඒකාන්තයෙන් සිදුවේද එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි. යම්සේ ගල්ලෙනෙන් නික්මුණු සිංහයාගේ නාද කිරීම ඒකාන්තද එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදුවන්නෙමි. යම්සේ ගර්භණීන්ගේ ගැබ්බර මිදීම ඒකාන්තද එසේම බුදුවරුන්ගේ වචනය ඒකාන්තයෙන් ඒකාකාරව පවත්නේය. බුදුවරුන්ගේ බොරු බසක් නැත. ඒකාන්තයෙන් මම බුදු වන්නෙමි. සුමේද තවසානන් මෙසේ නන් අයුරින් විමසා බලා මම ඒකාන්ත වශයෙන්ම බුදු වෙමියයි ස්ථිර අදිෂ්ඨාන කොට බුද්ධකාරක ධර්මයන් කොහි ඇද්දැයි ඔබ මොබ උඩ යට දස දිසා පමණක් නොව කාම ලෝක රූප ලෝක අරූප ලෝක පමණක් නොව භවාත්‍රයටද අයත් සියලුම ධර්ම එකිනෙක විමසා බලන්නට වුණා. දැන් ඔබට තේරේවි මහත් වූ සමාධියක් නොවැඩූ පුද්ගලයෙකුට මෙවැන්නක් කෙසේවත් කළ නොහැක්කක් බව. එසේ බලන විට මීට පෙර පහළ වූ සියලු බුදුවරුද පුරුදු පුහුණු කළ ඒ දස පාරමිතා ධර්ම ඇරෙන්නට වෙන කිසිවක් පෙනෙන්නට තිබුණේ නැහැ. එතැන් සිට දාන පාරමිතාවෙන් පටන්ගෙන එකිනෙක දසපාරමී ධර්මයන් ඉහත දැක් වූ තිස් ආකාරයට මහා ඉර්ධිබල සම්පන්න මනසින්ද සසර පුරා ප්‍රගුණ කළ සමාධියෙන්ද විමසන්නට වුණා. මහ පොළව සලිත වී රම්ම නගරවැසියන් බිම ඇද වැටීම. පාරමී ධර්ම දසපාරමී දස උපපාරමී දස පරමත්ත පාරමී වශයෙන් ගිතෙල් මීතෙල් ආදී දෙතෙලක් එක් රසකොට අනන්නාක් මෙන්ද මහාමේරු පර්වතය මහා සමුදුර කලබන්නාක් මෙන්ද විමර්ශනය කරන්නට වුණා. මෙසේ දහම් තෙදින් යොදුන් දෙලක්ෂ ගණනක් ඝන වූ මේ මහා පොළව ඇතෙකු විසින් මඩනාලද බටදඬු මිටියක් මෙන් මහා ශබ්ද නගමින් කම්පා වුණා. කුඹුල් සකක් මෙන්ද තෙල් යන්ත්‍රයක් මෙන්ද උක්දණු යන්ත්‍රයක් මෙන්ද සෙලවුණා. රැව් දුන්නා. තෙල් යන්ත්‍රයේහි සකමෙන් භ්‍රමණය වන්නට වුණා. දසදහසක් සක්වලම කම්පා වන්නට වුණා. මෙසේ මහ පොළව කම්පා වන විට රම්ම නගරවාසීන් පොළොවේහි සිටින්නට නොහැකිව මහා කුණාටුවකින් පහරලත් මහා වෘක්ෂයක්සේ ඒ ඒ තැන්වල බිම වැටෙන්නට වුණා. කල ආදී කුඹල් මැටි භාණ්ඩ බිම වැටි එකිනෙක හැපි සුණු විසුණු වුණා. බියපත් වූ රම්ම නගරවැසියෝ දීපංකර බුදුන් වැඩ සිටි ඒ දෙසට දුව එන්නට වුණා. මේ අතරතුර දීපංකර බුදු පියාණන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත වූ රහතන් වහන්සේලා දානශාලාවේ දානය වළඳා අවසන් වෙමින් සිටියේ. එක වරම ඇති වූ භූමිකම්පාවෙන් ඒ දානශාලාවේ ඇප උපස්ථාන සඳහා සිටිය ලක්ෂ සංඛ්‍යාත වූ ගිහි පිරිසත් වෙවුලමින් බිම වැතුරුණා. පොළව එක දිගටම සෙලවෙන්නට වුණා. ඒ එක්කම දානශාලාවේ තිබූ දහස් ගණන් භාජන එකිනෙක හැපී වැටි සුණු වී කැබලි වී යන්නට වුණා. මිනිසුන් තවත් භීතියෙන් භීතියට පත් වුණා. ඔවුන් හිතුවේ දේවකෝපයක් හෝ යක්ෂයන්ගේ බලපෑමක් කියලයි. බියෙන් සන්ත්‍රාශයෙන් ආකූල වූ සිත් ඇති ජනයා සියලු ලෝකධාතුන්ද සක්වලද අතීත වර්තමාන අනාගත යන කාලද දිවසින් පෙනෙන දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ දනින් වැටි මෙසේ විමසන්නට වුණා. බුදුරජාණන් වහන්සේ ලෝකයාට කුමක් වන්නේද? හැම දිනාම බියෙන් ඇලලිලා. අපේ අතින් යම් වරදක්වත් වුණාද? මේ ලෝකයාට අයහපත් පෙර නිමිත්තක්ද? යහපත් පෙර නිමිත්තක්ද? මේ උපද්‍රවය දුරු කරනු සේක්වා. ඒ මහා කාරුණික වූ බුදු පියාණන් වහන්සේ ඔවුන්ව එදා මෙලෙස සනසනු ලැබුවා. මේ පෘථිවි කම්පාවෙන් බිය නොවන්න. මෙය උවදුරු රහිත වූවක්. අද දිනයේ මා විසින් යම් කෙනෙකු මතු බුදුවනවා යයි ප්‍රකාශ කළේද හෙතෙම පෙර බුදුවරුන් සිත් සෙවුනා ලද පෙරුම්දම් විමසයි. බුද්ධත්වයට පාදක වන්නා වූ සියලු ධර්ම විමසන කල්හි මෙලෙස අපලොව පමණක් නොව දසදහසක් සක්වලම කම්පා වෙනවා. මහා හඬ නංවනවා වෙවුලනවා මේ එවැන්නක් සිතේ බිය දුරු කරගන්න තවත් බුද්ධ අංකුරයක දලලෑමක් මහා ජනයා බුදුරජුන්ගේ කතාව අසා සිතේ බිය දුරු කරගත්තා පමණක් නෙවේ මහත් වූ ශ්‍රද්ධාවකින් සොම්නසකින් සුවඳවත් වූ පුෂ්පයන්ද රැගෙන සුමේද බෝසතාණන් සමාධි සුවයෙන් සිටි ඒ රුක්මුල වෙත දුව යන්නට වුණා. යලිත් බෝසතාණන් වහන්සේට මල්වලින් පුද වැඳ පැදුකුණු කොට රම්මවතී නුවර වෙත යන්නට වුණා. දස පාරමී ධර්ම විමර්ශනය කොට වීර්ය දැඩි කොට අදිෂ්ඨාන කොට වැඩ සිටි අපමහා බෝසතාණෝ ආසනයෙන් නැගී සිටියා. බෝසතාණන් වහන්සේ ආසනයෙන් නැගී සිටිත්ම දසදහසක් සක්වල දෙවියෝ රැස් වී දිව්‍යමය මල් ආදියෙන් පුදමින් මෙලෙස ප්‍රීති වාක්‍ය කියන්නට වුණා. උතුමාණෙනි ඔබ අද දීපංකර බුදුරජුන්ගේ පාමුල උතුම් වූ ප්‍රාර්ථනයක් කළා. ඒ ප්‍රාර්ථනය නිරුපද්‍රිතව සඵල වෙත්වා. බුද්ධත්වයේ කරා පියන ගන්නා වූ මේ දීර්ඝ ගමනේ ඔබට බියක් හෝ තැතිගැන්මක් නොවෙත්වා. ඔබ සිරුරෙහි ස්වල්ප වූ හෝ රෝගයක් නොවැළඳෙත්වා. නිසි කල පැමිණි විට පෙරුම් සපුරා බුද්ධත්වය අවබෝධ කරත්වා. මල් හා ගෙඩි හට ගන්නා ගස් નિયમિત කාලය පැමිණි කල මල් හා ගෙඩි පළගන්වනු ලබයි. එමෙන්ම ඔබද කාලය නොෙක්මවා බුද්ධත්වයට පත්වේවා. බුද්ධ ඥාන නැමැති මලෙහි පිපීම ඒකාන්තයි. පසළොස්වක පොහෝදින යම්සේ චන්ද්‍රයා ඉතා පිරිසිදු ලෙස බබලයිද එමෙන්ම ඔබද පිරුණු මනදොල ඇතිව දසදහසක් සක්වල බබලනු මැනවී. රාහුගෙන් මිදුණු සූර්යයා ආලෝකයෙන් වඩාත් බබලයිද එමෙන්ම ඔබද ලෝකය සසරෙන් මුදවා මහා වීරයෙකුසේ ශ්‍රීයෙන් බබලනු මැනවි. සියලු ගංගාවෝ මහා මුහුදට ගලන්නාසේ දෙවියන් සහිත ලෝකයා ඔබ වෙදට ඇදී එත්වා. යැයි මංගල ස්තුවතිගී පවත්වා තම තමන්ගේ දිව්‍යමය විමානවලට යන්නට ගියා. සුමේධ තවසානෝද මම දසපාරමී දම් පුරා සාරා සංකේය කල්ප ලක්ෂයක් මතුයෙහි බුදුවන්නෙමි. යැයි වීර්ය දැඩිකොට අහසට නැගී හිමවතටම වැඩියා. රම්ම නගරවැසි ජනයෝද ආපසු නගරයට පැමිණ දීපංකර බුදුරජුන් ප්‍රමුඛ මහා සංඝනට මහා දන් දුන්නා. දීපංකර බුදුරජාණන්ද ඕනට දම් දෙසා මහා ජනයා සරණ සීලාදී ගුණධර්මයන්හි පිහිටවන්නට වුණා. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වයක් වුණා. දහම් දෙසන විට එක්කෙනෙකු දෙදෙනෙකු හතර දෙනෙකු වශයෙන් ධර්මය අවබෝධ කොටගත් අවස්ථා හරිම විරලයි. අඩුම වශයෙන් දසදහසක් විසිදහසක් හතලිස් දහසක් වශයෙන් විශාල ප්‍රමාණයක් එකවර ධර්මාව බෝධයට පැමිණුණා. ඒ විතරක් නෙවෙයි. ඒ කාලේ යම් කෙනෙක් අරහත්වයෙන් තොරව සෝවාන් සකෘදාගාමී අනාගාමීව කලුරිය කරයිද. ඔවුන් කෙලෙස් ඇත්තන් විසින් ගරුත්වයට ලක්වුණේ නැහැ. ඒ තරමටම අරහත්වය සුලභ පහසු වුණා. ඒ නිසාම දීපංකර බුදුපියාණන් වහන්සේට මහා ශ්‍රාවක sannipāta තුනක් වුණා. එයින් නාරදකූට නම් පරම රමණීය පර්වතය අධිග්‍රෝහිත මහා බලගතු නාරද යක්ෂයා ඇතුළු දසදහසක් යක්ෂයන් දමනය ලස්සන කතාවක්. එය මතු දිනක වෙනම කතාවක් ලෙස ලියන්නම්. මෙලෙස කෙල ප්‍රකෝටි ගණනින් දෙව්මිනිසුන් සසර දුකින් එතෙර කළ දීපංකර බුදුපියාණන් වහන්සේ අවුරුදු ලක්ෂයක් ආයුෂ වළඳා අනපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවී සේක. මතු සම්බන්ධයි මත සම්බන්ධ කරුණු. කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී නම් සක්විති රජ වූ අපේ බුදුහාමුදුරුවෝ. උපුටාගත් මූලාශ්‍ර බුද්ධ වංශ අට්ඨකතාව සහ ජාතක අට්ඨකතාව. අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙළෙහි සියලුම ශ්‍රව්‍ය පට කලණ මිතුරෝ ඉන්ටර්නැෂනල් YouTube චැනලයෙන් ඔබට ලබාගත හැක. තෙරුවන් සරණයි.